වෙනස අටවෙනි දින වේදල්ල සූත්‍රයේ අටවෙනි දේශනය. සම්බුද්දස්ස හොඳයි වේදල්ල සූත්‍රයේ එක්තර කොටසක් අපි පිළිවෙලින් කියලා ළඟ අවිල්ල කියලා සම්මා දිට්ඨි සීලාවට මේ පාරපි කතා කළා මේ සම්මා දිට්ඨිය එකත් උපදවන්නේ ඒ මොකද්ද මොනවද කියන්නේ කියලා. ඒකට ඒකට සෙල්ලුවා අර බාහිර මිනිස්සු ඉඳගුවයි ඒ වගේම මේ දුක මනසාර ඒක මේ දුක එදා අපි ඉස්සර කළා ඒක අද කියන්නේ මේ ළඟට සම්මාදිට්ඨිය ගැන හපුකස්ස ඒකේ මේ සම්මාදිට්ඨිය ගැන ඊළඟ ප්‍රශ්නේ ඉතිරි වෙනවා දැන් මේ විදිහේ යම් කිසි යමීමක් යම් කිසි පුද්ගලයෙකුගේ ධර්මයට යොමු වෙන්නේ මොන කර්ණවද කියලා ඒ සම්මා දිට්ඨියට පිළිබඳව අහපු ප්‍රශ්නේදී නිරවුල් වෙනවා ඒක. ඒ මොකද්ද? මේ අහලා මේ හාමුදුරුවෝ අංග කීයක සම්මා දිට්ඨිය සකස් වීමට අනුග්‍රහය අනුග්‍රහය කියන්නේ උපකාර ලැබෙන. ඊළඟට මේ සම්මා දිට්ඨිය කියවහම තේරුම් ගන්න ඕනේ මේ අපි ඒ වචනේත් එක්ක අපි දන්නවා මේ මෙහෙම වචනයක් තියෙනවා ඒක මහා ලොකු වචනයක් හොඳ වැඩගත් වචනයක් හොඳ අර්ථයක් තියෙන ඒ ඔක්කොම පිළිගන්න. මේ සම්මා දිට්ඨිය විහිං ගන්න අයිතිවාසිකම මොකද්ද කියලා අපි යම් කිසි හැයිය ටිකක් සෑහෙන බලකාරී කිසි ඒ සම්මා දිට්ඨියෙන් තමයි රහත් වෙන්නේ කියලා. හරි ඊටත් එහා සම්මා දිට්ඨියෙන් කියන්නේ රහත් ක්‍රමයට ඇත්ත රහත් කමේ මොකක්ද කියන්නේ? අන්න යම් මේ වාසනාවන්තය කවුද? මේ ඉදාර ජීවිතයි කියන අයිතිවාසිකමක් ගැන බලාපොරොත්තු වෙලා ඒ කවුද? ජීවිතය වාගේ කල්යයෝ දුක්ලෙන් නලබල අයිතිවාසිකම. ඒ රහත් කම කියන්නේ දුක් නොලැබෙන කමක්. ජීවිතය අයිතිවාසිකම. ඒ මේ රහත්කම කියන්නේ මොකද මේ කරන සැප විඳීමට තරම්. ඒ රහත්කම අත්‍යවශ්‍යයි. මේ මෙතන මේ ප්‍රශ්නේ අහපු පොත් අම්බිරෙල කියනවා හේත විමුක්ති හේත විමුක්ති ඵල සංඥා විමුක්ති සංඥා විමුක්ති දැන් මේ මේවා ගැන සත්‍යපතේ සඳහන් වෙන තරහ අර්ථ කලක් මේ හේතෝ විමුක්ති කියලා කියන්නේ මොකද්ද මේ අද අපි දෘෂ්ටි මිල එක කොටස මේ චේතනාව හැම වෙලේම අපිට හිතන්න වෙලා තියෙනවා හිතන්න වෙලා මොහොත එක මොහොතකට ඉඳ ගියා. ඒ මොකදේ බලපෑම. මේ නාමයේ දෝන දෙක අපේ සම්බන්ධතාවයේ බලාපොරොත්තු. ඒ නාමයේ දේවල් කියන්නේ නාමයේ දේවල් කියවහම පංචකාමයට අදාළව. පංචකාමයට සම්බන්ධ සියලුම දේ එක්ක අපේ සිතින් සම්බන්ධයි හැම වෙලේම හැම අවස්ථාවකම සිතිවිල්ලක් තියෙනවා. හැම අවස්ථාවකම සිතිවිල්ලක් තියෙනවා. ඒ සිතිවිල්ල අත්‍යවශ්‍යක එක්තරා ආකෘතියක්. ඒ නැත්තම් කියනවා බලාපොරොත්තු ඒ බලාපොරොත්තු අත්‍යවශ්‍යයෙන් දෙනවා. ඔබ කොහොම හරි කලින් ඒ කලින් කියන ඒ නිගමනය අත්යෙන් වෙනකොට අන්න දුකයි කියලා ලෝකේ කතා කළේ යතේව සීමාව කරයි. වගකීම බාරගන්න. හැම එක මේ කරන්නේ මේ කරන්නේ මේ කරන්නේ. ඒකට දවසේ යම්තම් ඉරපායල තව නැහැරිච්ච හැටි සිතිවිල්ලක් නැතුව ඉන්න පුළුවන්ද? සිතයි සිතිවිල්ලයි කියලා දෙකයි. ඒ චේතනාව කියලා කියන්නේ චේතෝ කියලා. මේ චේතනාවේදී ඒ සිතිවිල්ල ඒ එක්තරා හැඩයක්. මොකද්ද? අපේක්ෂාවක් ඇති සිටින්නට හේතුවටලා කියන්නේ. කර්මය ඒ චේතනාව කර්මයයි කියන බුදුහාමුදුරුවෝ දාන්නේ. ඒක අත්ේ අපේක්ෂාවක් ගැටලා. ඒ අපේක්ෂාව ගැද්දි සිටින්න මේ ලෝක දහති හැම ලැත්තර හතන්නවත් විතරයි. ඒ අනිත් හැම ප්‍රකල්ප ලෝකාවල අනාගාමී ලෝකේ නාදාවක් තියෙනවා. ඒ අපේක්ෂා ඒකෙත් තරහ දිනු අපි දිනු බලාපොරොත්තුවක් අපිට වඩා නමුත් ඒකත් බලාපොරොත්තුවක් අර අර වර්ගෙම තමයි ඒකට මේ සිටින්නේ මොකද්ද මෙතන හිඳින්න සිතනේ ප්‍රයෝජනවද නැත්නම් හිඳුම ලබා දෙන්නේ වල වල මොකක් නෙවෙයි මේ හිඳුම ලබා දෙන්නේ අර වගකීම සමන්තවත් වලට පස්සේ දැන් මහත්යන් ඉස්කෝලේවත් යනවා ඒ මහත්යෙක් ඉස්කෝලේවත් යලා කියන්නේ ඒ ඕක දිගට ඔය ඉස්කෝලේවත් යනවා ඉස්කෝලේවත් යනවා කොල්ලන් ගාලේ නපුවේ ඉන්නවා කිරි මිනිස්සේ කියන්නේ ඈ ස්ථිතිය කියන්නේ වේගය. වේගය. දීර්ඝාදී පළත්ම සැලවීමට නිරන්තරයෙන්ම බාහිර විද්‍යාවන් එක්ක ස්පර්ශලා උපදෙන වේගය. ඒ අය හදවතේ තමයි ඒක උපදින්නේ. ඔක අපි හැමදාම කියන්නේ. ඉතින් ඒ තුලින් තමයි විකාශනය කරලා දෙන්නේ මුළු ශරීරයට පාට. ඒකට අපේ දස්ස මහත්තයා සම්බන්ධ කරලා කියන්නේ උද්දාගනේ කියනවා පපුවේ කියලා හිත කියන්නේ මේක බොක්කපා කරන්නේ ඉතින් ඉදාත් ඉගත්තා නමුත් මේ ඔළුවේ මේක තියෙන්නේ මොලේ ඒක තමයි කියන්නේ කිසිමක් අපිට සම්බන්ධලා කියනවා නමුත් මොලේට නේද මෙතනද කියලා වංගන මොලේට නේද එතකොට මිනිහා කියන දැන් විද්‍යාව තාම ජීවිතේදී නෙමෙයි තාම නෑ නෑ ඒක ගිහිල්ලා මොකද එයා දන්නවා දැන් ඉස්සරේ වෙනවා කියලා මොලේට නේදන්නේ හඬවත. හඬවතේ ස්පන්දනය තමයි මේ පිටස්ස. ඒ ස්පන්දනය කරන කරන ඒ ක්‍රියාව කරන්නේ සත්‍ය වෙන නිසා. දැන් ඒ රත් වීමයි සිත කියන්නේ. දැන් තේරුණා? එහෙම කියන්නේ දෙයක් පැටලෙන්නේ ගොඩක්. ඒක ඉඳන් නැතිවක් වගේ. එහෙම නෙමෙයි. ඉන්ද්‍රිය ගෝචර වෙන ඉන්ද්‍රියට ගෝචර වෙන නිමිත්ත ආසෙන් පිළිද තේජස් දහස ඉවරයි. තේජස් දහස. ඒක තුල නයන අංශක. ඈ නයන අංශකයේ තේජස තියෙනවා. ඒ හැම අංශකයකම අදහසක් තියෙනවා. ඒ එකම අදහසක් නැති අංශකයකට තියෙනවා. කාදස් විජය පැත්තට විතරක්. නමුත් ඒක අපට තියෙනවා. ඒ දැනුම කතා කරන්නේ. සාසන්නා. ඒ අංශය කන්නක සම්හතිය අන්න නානාවි. අංශකේ යනවා නානා අදහසෙනවා. උස්වත්තේ වැඩි වෙන්න වැඩි වෙන්න උස්වත්තේ වැඩි වෙන්න වැඩි වෙන්න අදහස් ලකුණු අදහස්. ලකුණු අදහස්. ඒක නිසා බුදුහාමුදුරේ නිවන් දකින්නේ ඒ උසත් ඇදෙන්න ඇදෙන්න අදහස් කළ රෞද්‍රත්වය, ධාරදීත්වය, නරකකම ඔක්කොම අදීවි වෙනකොට යාට ක්‍රමෙන් ක්‍රමෙන් ක්‍රමෙන් අර මට්ටමට යන්න පුළුවන්. ඒකයි නිවන කියන්නේ. එතකොට ධම්මේ චේතනාව යම් කිසි කෙනෙකුට සෝත විමුක්තිය මොකක්ද? ඒ චේතනාව නිවන. සෝත විමුක්ති කියන්නේ ඒක. සෝතලා විමුක්ති. මොකක්ද මේ කියන්නේ? මේක පිටකමලියක් නෑ. අපට හරි මේකයි. කාට හරි කියන්නේ මට මේක පිටකමලියක් නෑ. කියලා එහෙම ඔක්කොම ගන්න බලන ඒගොල්ලෝ කිසි කිසි කතාවක් නෑ. මේ රහත් තමයි. ඒකෙන්ම එතනින්ම රහත්. හැබැයි හ්ම් කරන්නේ බැරි එකයි වෙලා තියෙන්නේ. හේතු සහිතව වෙන්න ඕනේ ඒක තමයි මේ කියන්නේ. ඒක මොකොත් හිතන්න දෙයක් නැහැ. මාත් පිළිගන්න. කියලා යම් කිසි කීලිය. ඒ තරම් නිදහස් නම් වෙනවා. නිදහස් නම් ඒකට කියනවා හේතු විමුක්තිය කියලා. හ්ම්? ඊළඟට ආ හේතු විමුක්ති ඵල කියලා කවදා. එහෙමයි සිතිවිල්ල සිතිවිල්ලෙන් මිදුලයන්පත්. එයාට සීල විශේෂ රස ඒ අපට ඒක ගන්න බෑ. මන ක්‍රමිකවට ඒ හිතේ ඉන්නෝනේ රටේ. හරි? ඒ හිතේ. ඒ ඵලය සහත් කලේ සහත් කලේ රසය මේ ඉස්සාවල රසය එක කොටසක්. සහත් ඒ හිතේ හොබයි. ඒකට ආ පඤ්ඤා විමුක්ති පඤ්ඤා විමුක්ති ඵල කියන තලක. පඤ්ඤා විමුක්ති කියන්නේ ඒක චේතෝ විමුක්තිය. දැන් අපිට චේතනාවක් වෙනකොට බෞද්ධ දර්ශනය ගන්නවා. ඒක අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දැකලා මේ ගැඹුරින් නවත්තන්න පුළුවන් විදිහකට ළඟ දාලා කලබල කරගෙන මේ කරපන් මොකද මේ දකින්නයි දෙන්නේ කියලා බෞද්ධ දර්ශනය යන්නේ. මොකද දැන් මේ අපි අයිලානා විදිහේ අදහස් පිටට ආපුවාම ජීවිත ගැන හිතලා ඉඳලා ඔව් ඒක ඒක අතිරේක දුකක් ඒ තරම් මේ ගැන හිතන්න වෙනවා මොකද මේක කඩා ගන්න ඕන නිසා ඒ විදිහේ කඩලා කඩලා කඩලා ඒ විදිහේ කරලා කරලා තමයි සිස්තම ඔය කියන කන්‍යා විමුක්තිය කියන කෙනට ආවේ කොහොමද? මේ ලෝක ධාතු කියන සියලු දේ ගැනම තීරණය දීලා ඉවරයි. කිසිම වැඩකට. වැඩක් කියන්නේ මොකක්ද වෙන්නේ? මොකක්ද නෑ අර මගේ අල්පයක් වලට මේ පංචකාමෙන් ශක්තියේ එකක් කියලා බලන්නේ. ඒක ඉන්දවලා කියලා මෙතන කියන්නේ. කියලා තීරණේ වැටුණාට පස්සේ තමයි අර තේක විමුක්තිය හැදෙන්නේ. සීතේ විමුක්තියට පස්සේ පඤ්ඤා විමුක්ති නිකම්ම නෝ මොකද එයාට ඒ සිතිවිලි වලින් බේරෙන්න දෙයක් නැහැ. සිතිවිලි වලින් බේරෙන්න දෙයක් නැහැ. තීරණ වෙන්නේ කුද්දයි. ඊළඟ ඊළඟ ඊළඟ අම යන කන්නේ අයරයි දැන් මේ වගේ අතින් දැන් ඒ ගැන සීරේ ගන්න කල්පනා කරන්න භාවනා කරන්න මෙලොවට. ඒ ගැන සිත හිතයි ඒකින් කියන සැනසෙල්ල පඤ්ඤා විමුක්ති ඵලති. තේරුණා? තේරුණා? අම්බරෙන්ද භාෂියන් බඩක් දාලා ඈ ඒ කියන්නේ දැන් යම් කිසි කෙනෙක් යම් කිසි සිතිවිල්ලක් දක්වහම එන්න අපි කියන්නේ ස්ත්‍රියාවක් දැකලා පුරුෂයෙක් පුරුෂයෙක් දැක්ක ස්ත්‍රියාව ඔබ යෙදෙන්නේ තමයි ඔබයි. දෙන්නගේ හිතේ ඒ එක්කලයන් ඒ නිමිත්ත ගැන කියන මේක මෙහෙමයි. අන්න දැන් මේක චේතනා පටන් ගන්නවා. ඒක අකුසල චේතනා. ඒකත් මෙයා ඒකෙන් බේරෙන්න ඕක අසාරයි මේ විදියයි මේ විදියයි ඉන්නලාදී හැටි මෙහෙම ඒක කියලා කියන් තරම් කියලා කියලා කියලා කියලා අ හිතල කියලා ඒ කියලා කේට තාක්ෂේ කියනවා. එතකොට ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්මදී මේවා පිටකෙලි පිටකෙලි ඒවා ගැන විපරම් කරගෙන එතකොට ඔන්න පොඩ්ඩක් අර බැඳින්න නවතින. ඈ කොහොම කළා මේ අර සාතන් වහන්සේලා ඒ සාගන්දී කල්පලක්ෂයක් තිස්සම ගොල්ලයි ඔතෙන් ආවේ. ආවනා කරන වෙලාවේදී එක මොහොතේ දැනෙනවා. අදහස් නැතුව කියලා අපිට සිහිලා තියෙනවා. මේ අදහස් ගැටේ නෙවෙයි සිහිලක් ඉස්සරහින් තමයි අපි දැන් දෙමලා ඉන්නවා ඒක ආන්දිර කෙනෙක් සිහිලක් කියලා දවස් එකමාරක් හිටියා අනේ පස්සේ දාලා සමාජීක සමවැදිනවා ඉතින් ඉතින් මේ ආන්දි නිලධාරි ගිහිල්ලා එයා හම්බුනේ අපේ ඉස්සරහ අපේ ඉස්සරහ ඉතින් දැන් මේ කෙන කටුස්සයට දැමිලා තියෙනවා කොහොමද ඉතින් මේ මොකද කරන්න කියලා අහුවහම කරගන්න බැහැ ගැටයක් ඒ අර අර කවුරු හරි දැල්ලෙක් කවුරු හරි කියනවා ඒක හා සමාධිය තමයි කියලා එයා එයා අතකල්ලා ගන්න පුළුවන් කටේ ගහලා වගේ මොකද මෙයා දැන් අතට කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ ඉතින් අත මෙහෙ කරන්නේ කියලා ඒ නිසියන කන්න එයාගේ සමාධිය ස්ථාවර වෙන්නේ අරහත ඉස්සෙදි කෙනෙක් මෙහෙම කියන්නේ ඒ අත්ත කියනවා අත කියලා කියනවා කච්චියන්න පටන් ගන්න ගන්න ගුරාදි කියනකොට වෙන්නේ ඒ සීලකීකව. නැත්නම් ඒක කියන්නේ මුර්චාව කියන්නේ. ඒක නිසායි පරිමුඛං හතින් උපතකස්සදී හැම වෙලේම වැඩේට ප්‍රේමන කරන හිතදෙස බැලීම බොහෝ පැහැදිලි කරනවා. ඒකයි. භාවනාවේදී හරියට කරනවා නම් කවදාකවත් මුකුත් නැතුව තේන්නේ එන්න එන්න වැඩි වෙනවා. එන්න එන්න වැඩි පේනවා මේ දැන් මෙතනිස් ඒවා. කියන්නේ මේ මේ මොකක් හරි දර්ශනයක් නෙවෙයි. ඇති නම් සමාජයේ හිතට ඒ සමාජයට වැටිච්ච දේ ගැන එහෙම එහෙම එහෙම එහෙම කර්ම කරනවා. මේක මෙහෙමයි මේක. ඒකේ ඕක වැටලා සංගතනකොට මේ සමාධිය ගැන සීල කියලා මේ ඉන්න රටේ වෙන මුකුත් සිහියක් නැති යනවා. මේ කාරණය. ඒකට තමයි ධ්‍යානය. බලන්න මොකද්ද? අර ගුරුම නෙමෙයි ලෝකයා කියලා දන්නේ. ඔවා කියන්නේ කියක්. ඒ නම් දෙන්නේ. දැන් ලංකාවේ කෙනෙක් භාවනාව සුභව මන්දස්ථානික ඒ සමාජීය ප්‍රවේදලා එක ගුරුආයතන කෙනෙක් දුරට තෝරන දුර යපලියේ ගිලා කපුල් දෙක පටලවගෙන පල්ලෙහාට දෙල්ල දාගන්න මල්ලකට ඔක්කොම දාගහනවා මෙන්න සමාජීය කර්තලයි පස්සේ ගුරුආයතන ලක්කදියා යම් සංගමයක් ගත්තා ඔන්න ඔය කිස්සියක් ඉන්නවා ඒ කලි කල්ලි කරලා තියෙන නිවන් දකින්න අපිට කින්න පුළුවන් ඒ ඒක බරලම කරන් කාටින්ද ඒක නෙමෙයි අපිට භාවනාව නිකන් ජීවිත ජීතෙන් නිකන් තල්ලු කරලා ඔළුව හොල්ල අපි කියන්නේ පොළොව සිඳිනවා කියන්නේ වැඩක් ඒක ඒක කියන සමාධිය තෝරන්න බෑ සමාධිය තෝරන්න පුළුවන් සමාධියට පස්සෙත් පුදුරන්නේ අරයට මෙයාට දෙන්නේ විද්‍යාව නෝන හිතේ ඒවා ඔය අපකට සාර්ථකයි අහවල් රටේ අහවල් රටේ කිව්වා ලංකාවේ තමයි භාවනා භූමිය උසස්ම රට. තවත් අපේ ගැන කියන්නේ මොනවද? මේ වගේ ලටබ්බයි නම් ඊයත් කොහෙද කරන්නේ? කෙනෙක් ඒක නිසා අපි පහස් කරන්න හිතන්න එපා. අපි බුදුහාමුදුරුවෝ දැක්ක මිනිස්සු. ඒ කාව දැක්කා. දැකලා මෙන්න මේත් කරයි කියලා කිව්වා. දැන් මේ ධම්මසල හන්දකින් කරන්නේ නැහැ. විදුලින් දෙවියෝ ඉතින් අය ගුරුලි ගත්තනේ. ගුරුලි ගත්තනේ. සීල ගත්තනේ. දැන් දැක්කයි ගන්න කියන සම්බන්ධ. ඔයක නිසා ඒවා අපි පැත්තට දානවා. එතකොට දැන් මේ පඤ්ඤා විමුක්ති හේතෝ විමුක්ති කියන එක දැන් මෙයන් තේරුම් ගත්තේ රහත් වුණාට පස්සේ ඒ පුත්ලයාගේ සම්භාණයේ තියෙන නිදහස මොකක්ද? ඕක. කිසිම වැඩක් නැහැ. සිත වැඩ කරනවා සිත වැඩ කරන තරම් සීමාවක් අන්තයක් ඒකෙන් ජීවත් වෙනවා හැම වෙලේම ඒ ඒ අවස්ථාවට පැමිණෙන දෙයින් බාහිර ලෝකයක් යමක් කරන්න ඉඩක් තියෙනවා නම් කලාවක් කරන්නේ ඒ අපි වාගේ අහවල් කරන්නේ මෙහෙ කරන්නේ එහෙම බාහිර ලෝකයා තමන්ගෙන් වැඩක් ගන්න තියනවා නම් ඒක පිළිපත් කරලා ඉස්සරහ ඉන්නහන්සේට ඉන්නහන්සේ වෙනුවෙන් කරන්න කිසි වැඩක් නැහැ දැන් රහත්කම ගැන තමයි කියන්නේ. ඊළඟට මේකට මේ මේ සත්‍ය ජීවිතයේ මේක රහත්කම. මේ සත්‍ය ජීවිතයේ එන්න අනුග්‍රහය ලබන්නේ මොනවද? අනුග්‍රහය. උපකාරය ලබන්න ඕන මොනවද? ඒක උපකාරයේ කියනවා නේද? මේක පිළිගන්නේ ලැබෙන උපකාරයක් ගැන මේ කතා කරන්නේ. ඒකට කියනවා සීල සුත සාකච්ඡා සමතා විපස්සනා කියලා ඔන්න කියන සීල සුත එතකොට මේ දැන් කියන්නේ ඔය කියන චිත්ත ස්වરૂපය ලබා දෙන්නා වූ සම්මා දිට්ඨි ඒ චිත්ත ස්වરૂපය ලබා දෙන්නේ සම්මා දිට්ඨි සම්මා දිට්ඨිය ඒ චිත්ත සේවයේ ලබා දෙන මට්ටමට දිනු කිරීමට සහාය වෙන්නේ මම පිළිවෙලින්ද මොනවද උදව්වට ඉන්නේ ඒක මේ සේතාවුනේ දෙන්නම ප්‍රශ්නේ සීල පිළිහව අපි කරනවා ඉතින් යම් කිසි අපි තේරුම් ගන්න තියෙන සීලයක් ගැන අපි තේරුම් ගන්න තියෙන ක්‍රමයක් තියෙනවා ඒ ඒ සීලද මේ කියන්නේ හැම තැනම කිව්වොත් සීලයේ සීලේ සංවරයට තිබුණා ඒකයි කියන්නේ ඒ සංවරය කියලා කියේ මොකද්ද රහත් වෙන ධර්ම සංවරයක් නෙමෙයි සුෂ්ඨ සමාධි සුෂ්ඨ සමාධියයි තවත් කෙනෙකුට අනත්‍යක් නොවේ තවත් අර්ථවත් ජීවිත රටාවක් සංවිධානය කරන්න පුළුවන් විදිහට තමන්ගේ පැවතුම් තමන්ගේ සිතුම් තමන්ගේ කතා තමන්ගේ ක්‍රියා ඒක මේ පන්සලකට ගිහින් කරන එකක් නෙවෙයි ඒක දැන් මේ කතාව මොකක්ද එයා සාමාන්‍ය මෙහෙමයි මොකද මේ මෙතන දෙන්නේ සංසාරේ ඇවිල්ලා අර සමාජයෙන් ඉගදගත යුතු කරුණු වලින් කරුණු වලින් තමා විසින් තමාගේ දුකෙන් දෙරෙන්න ඒ ඒ ඒ ජීවිත රටාවේ ප්‍රමාණය හැටියට ඔහු විසින් සිටිය යුත්තේ කොහොමද කියලා මේ සත්‍යයට පුදුම තීරණයක් ගන්න. තීරණයක් ගන්න. අපේ ඇත්තේ කවකට කතාවට යන්නට කයිවත් නිකන් වැඩි දියුණු ඉතින්ගේ කතාව වල අපි ඉන්නේ වැඩි අපි කළා නේද ආදී වශයෙන් මේ පොතපතින් දැක්කේ වැඩේ ඒවා අර කාරි අද්දකින් වලට අනුව සමාජයේ සමාජයේ විදිකලෙන් යෙදීමට කෙරවලින් නැත්නම් සමාජයේ විදිකලෙන් යෙදීමට එයා ගත්ත ක්‍රියාමාර්ගය සමහර විට දැන් හිඟද මිනිස්සුන්ට සංග්‍රහ කරන කරදරේ කරන හැමදාම වෙන නිසා ආ කවුසලයි නහවල්ලා ඒ සිදන්නගෙන් වෙන කරදරෙන් මෙරෙන එක එක සංවරයක් සංවිධානය ඒකට තවත් තවත් අනන්ත දේවල් නෑදෑය ආදී දේවල් මේ ඔක්කොම දෙන්න ඊළඟට තමන්ගේ ජීවිතයේ දුක් පැමිණි තමන්ගේම ජීවිතය ඇතුළෙන් දුක් පැමිණි දේවල් අරක්කු දීවොත් නැත්තම් දීවොත් සූදී සෙල්ලම් කළ බාදී දේවල් ඒවට ගියාම ඉස්ස පන්සලේ වටලා කියලා මේ කවුරුත් කියලා මේ එයා මේ හිතලා ඔවා පිටරන්නේ අයියෝ මට එන්න කියලා මේ මේ මේ මොනවද මේ දුකෙන් නිදහස් වෙන්නේ ඔතන ඉඳලා තමයි දුකෙන් නිදහස් දුකෙන් නිදහස් වෙන්නේ මෙයාගේ සංවරය දැන් හිත නිත්‍ය හැටි පෙන්නනවා ඉතින් දැන් සාම රහත් කියලා නැත්නම් කිට්ටුවට එනකොට අපි කෝකක් දෙරෙන්න තමයි නැත්තම් දෙරෙන්න කරන්නේ යන්නේ මේක. මේ මිනිහට දනින්නේ නැතුව. යකාවාද කරලා ගහලා එලවන්නේ නැතුව. ඒකෙන් දෙරෙන්න එක දවසක් වරි මෙදාට මට කියන්නේ. එක දවසක්. හැමදාම එන්නාම ප්‍රතිකේසයක් දෙන්නේ කියන්නේ. අන්න මේකට නම් හරියට කියන්නේ. ඒක එදා නෙමෙයි. එහෙනම් දැන් අපි කවුරුත් මේ දෙරෙන් තමයි ඔක්කොම කරන්නේ. එහෙනම් මොකෙන්ද ආදෙන්නේ? පවෙ. අර විදිහට හැමදාම පොඩි කාලයක් ගන්න පව් කරලා ඉඳලා ගියේ කිය බලින්න එක නැත්තිය තම කියනවා. ආ අදහස් ගන්න. දැන් ඉබත් විදියට කරගෙනවා. දැන් තේන් කියන්නේ. මීයා දෙරෙන්නේ මොකක්ද? මේ හිඟන්න නිසා යන තේන් කියන්නේ. එහෙම විදියට ගියේ නැත්නම් දෙකක් දිනවනේ තේන් කියන්නේ. කරලා ඔන්න ඕකයි කරන්නේ. හිඟන්නේක තරහට නෙවෙයි හිඟන්නේක තරහ යාම අපේ ප්‍රත්‍යක්ෂ කමේ හැටියට ස්වභාවය. ඒ කනට එන කන්න අපි හොමයි. ඒක නිසා අර කොල්ලේරෙන්ද. ඒ ඒ එහෙම තමයි ගන්න පුන්තිලා මේ විභාගයකට විද්‍යාව ගන්නවා. අපි එහෙම නෑනේ. ඔන්න ඔයාට පොඩි කාලේ කරන වැඩක් ඒ ආරම්භයේදී කරන වැඩ. ඒ ආරේ මේක අක්කම් කියලා. ඒ පොඩ්ඩක් හරි හොඳයිනේ. ආ. ඒ අපේ ධම්ම රහතන් වහන්සේ කොටයි වැඩි නෞත්‍ය. අපි යනගන්න පුස්තකයක් කරලා. අපි යන්නේ මේ දින්නේ මේ භූමියේ ඉඳන් පොඩ පොඩ හොඳ කොම්. ඒකේ තුන්වෙනි හැටියට කරනවා. ආ. ඊළඟට මේ සං මේ සීලය කියලා කියේ ඔන්නෝගට. ඔහොම ගල්පහව ධර්මයේ කොහොමද කියලා. ඒකට අනිවාර්යයෙන්ම සීල ගුණයෙන් ජීවත් වෙන පිළිසක්. අයි එහෙම කියන්නේ. සීල ගුණය පිළිසක් නැතු. යාසිය අහන්න. කර්මයක් අහන්න ඕනකට. ඒ විදිය. අර විදිය දුකෙන් දෙරෙන්න. තවෙන් දෙරෙන්න. උපක්‍රම යොද යොද ඉන්න මිනිස්. ඒ සංසාරෙදී තවෙන් දෙරෙන්න. දැඩි උත්සාහයක් යොදපු එක්තරා ආධුනිකයෙක්. ඒ කරගෙන ආපු ඒ සේවය ප්‍රයෝජනීය ළඟතර ප්‍රමාණයක් තියෙනවා. ඒ හුරුව. ඒ හුරුව තියාගෙන ලෝකෙට ආපුවාම අර ඒ දුකින් නිදහස් වෙන කරුණ කියන කියනකොට අන්න යාගේ ඉවැල්ලිලා ඇති වෙනවා. ඒ මොකද අර තමන්ගේ කරගෙන ආපු වැඩේ කරගන්න උදව් කියන්නේ ලැබෙන්නේ. ඒකයි බහීවන සම්පත. ඒක නිසා ඒ දේශනාවලට කම් දෙන්නවල. ඉතින් ඒක ඒක විශේෂයි. ඒ තමන් විසින් අහන තමන්ගේ පරමාර්ථය ඒ අහන පරමාර්ථය ඒ දේශනාවේ දැක්කා. අනේ අහලවත් නෑ. කියලා පලාත්වත් ඒ මොකද? එයා කියනවා. එදා ඉඳලා ගමනක් යදී කරගැනීමට අතලින් නිදුණක් නැහැ. ඒකෙන් පාලි ටිකක් කරවම ටිකක් ලැප්ටොප් ටිකක් මොනවා හරි කියනවා තමයි. ඒ වගේම මේක කරන හැටි මේක තව නිින්දක් එහාට යන්න කරුණට දෙන්නේ. මෙන්න මොන කාලෙන් තියෙන සමස්යාවක අම්ම හිංගලින් කියන මොන කිව්වද අපට එන්නේ මෙච්චරයි. ඒකේ බුදුහාමුදුරුවෝ මහාලොකු බණ හරියදයි. හාමුදුරුවෝ හරිම හොඳයි. ඈ හරි හොඳ හාමුදුරුවෝ හරියට විදිහ ඕක විසින් කියන්නේ බුදුහාම විතර කොච්චර හොඳ උන අත්‍යවශ්‍ය වෙන්නේ මොකක්ද? සතරම් බුදුහාමුදුරේ වැඩක් තියෙනවා. සෞතුල්ලාහේ අපට උගන්වලා තියෙන දේ අපට ප්‍රයෝජනයක නිසා ඒ ආපු තැනක පවාප සලකනවා. වැඩ හිටපු ගහට පවා සලකනවා. බුදුහාමුදුරේ. ඒ ඔක්කොම සලකන අර අර වටිනාකම අර කාරණේ. මොකද අපට ඕන දේ කිව්වා. ඉතින් මේ අසන්න වෙන්නේ මොකක් නිසාද? මේවට ඕන දෙයක් කියනවා නම් බලන්න. ඒ අහන්නේ අර තමන්ගේ අධ්‍යයන කරගෙන ආපියද ඒක තව ටිකක් ප්‍රකාශයක් දාගෙන මම මෙච්චර කරපුවාම මට මෙච්චර සැලකිල්ලක් තියෙනවා. මං සමාජයේ සිටියත් නිවේ වටිනේ මිනිස්සුන්ගෙන් ඉතිසාවෙ නැහැ. අම්මන්ගේ ආගෙන් දැනෙන්නේ නැහැ නැහැ. රාදීලා රැකදී ලයිසන් පාරවතුලේ යනවා. මෙච්චර දෙකෙන් මිනිස්සු. දැන් තවත් ඉස්සරහට යන්න ලෝතර බුදුන් වහන්සේ දේශනා කර කියාති. එනිසා ඒවා හදන්න ඕනේ කියලා හදගෙන යෝනේ. අර නම කියලා මොකක් හරි කියත් හරියන්නේ නැහැ ඒ නමට අනුව ඒ කියන්නේ. එතකොට ඒ ඇසිදුන ඒ තනස්සාදී අර මොකටද හේතු වෙන්නේ? ඕකට ඕකට තමයි සම්මා දිට්ඨි කියන හරි දර්ශනය කියලා කියන්නේ. හරි දර්ශනය කියන්නේ අහන එක අර්ථවත් විදිහට සමාද ඵලක් ලැබෙන විදිහට. බලන එක සමාද ඵලක් ලැබෙන විදිහට බලන්න ඕන. අරත්‍යක් නෙවෙයි. මේ ආදී සෑම දෙයක්ම මේ කියන්නේ අපේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය කොටස්. කොටස් කියන්නේ මේ සංවිධාන වෙන හැටි. දැන් බතින් දෙකට ඒක කොටස් දෙකේ සිද්ධ ඊළඟට පිළිතුරලා ඊළඟට හාල් නටන්න පටන් ගන්නවා ඊළඟට බුදු දාන්න පටන් ගන්නවා පොඩ දාන මේ ඔක්කොම බස් විදිහට හැකි අන්න ඒ වගේ මේ සම්මාදිට්ඨිය හැලෙන්න ඉස්සල්ලාම අර සම්මත ගුණයේ පිළිද පුජ්‍යයා අර අහමදේ අහමදේ තේරෙනවා ඒ අසීල නිසා යා තේරෙනවා ඒ තේරෙනවා දෙනකොට ඒක කොටස් දෙකේ සිද්ධ ඉස්සරහට ගිහින් ඊළඟට හාල් නටන්න පටන් ගන්නවා ඊළඟට බුදු දාන්න පටන් ගන්නවා පොඩ දාන්න ඒ ඔක්කොම බස් දෙකේ හැටි අන්න ඒ වගේ මේ සම්මාදිට්ඨිය හැදෙන්න ඉස්සෙල්ලාම අර සංවර ගුණයේ තිබෙන පුද්ගලයා අර අහන දේ අහලේ කියලා තේරෙනවා. ඒ ඇසීම නිසා එයා තේරෙනවා. ඒ තේරෙන වෙලාවේ කියන මොකක්ද? ඒකත් සම්මාදී. ඕක නෙමෙයි මම ඇරි. මට ඕන මේක නිදාගෙන. විදියෝනේ දැටි මම නහදා. මම නහදාගේ දෙකෙන්දා. අන්නේ ගහන්න ඒක ඒ මොකද්ද? ඒකේ සම්මාදී. හැම හැම එකක්ම ඒක අන්නේ ඒක තමයි වටේ. ඕකම තමයි. එතකොට ගන්න. මොන වෙලාවෙ වලදී පායි. අන්නේ තමයි සම්දර්ශනේ හරියට. අපි ඊළඟට කියනවා සාකච්ඡා. ඇත්ත වශයෙන්ම. කොච්චර බලසම්ද? කොච්චර ඒ කන්දරුව. කෙනෙක් එක්ක කතා නොකර කතා කරන්නේ නැතුව කවදාකවත් දෙහි යථා තත්ත්වය නියම අවබෝධය ලබා ගන්න බෑ. මේ රහතන් වහන්සේලා දෙනම මේ කතා පිළිතුරු කරනවා. මේ දෙනම නමුත් මේක කතා නැත්තම් මේ මේ දේශනා කරන්න බැරි මේ කතා ස්වરૂපයෙන් යොමු කරනකොට වැඩි පැහැදිලි. එතකොට සාකච්ඡා කරන්න යන්නේ මොකද්ද? අරක මෙහෙ වෙලා දුවා. අරක මෙහෙ වෙලා දුවා. ඒක වෙන්නේ කොහොමද? නේද කියන්නේ ප්‍රමාණයක්. ඒක මතක් කියන්න පුළුවන් ලෝකවල දෙයක්. නුඹලා නෙවෙයි කියන හැටි කියනවා මෙහෙමයි කියලා. හැබැයි සාධක හේතු සාධක. ඉතින් එකෙන් එකට න්යායෙන් නුඹට අන්න යාට නොතේ විච්ච හරියකුයි අර අර ඉස්සරහට යන්නේ. ඒක සාකච්ඡා විද්‍යාවට හොඳට නිරවුල් වුණොත් වෙන්නේ මොකද්ද තලස්සට ඇත්ත වශයෙන්ම දැන් මට මග පැහැදිලා හරි ඒක කිසි කෙනෙක් අස්කම් ගත සූත්‍ර මුකුත් නැහැ. ඒක විමුක්තයිම තියෙනවා හේතුඵල න්‍යායයෙන් ඒක විද්‍යාවක්. ඒ සම්පූර්ණ ආගම් කතාවක් තමයි. ආගම් කතාවක් තමයි. ආගම් කියන්නේ පිළිස් හැදිලා අපි මෙහෙ තොපියෝ හේ කියලා එහෙම නෙමෙයි අපි කවුරුත් දුකෙන් නිදහස් වෙන විද්‍යාව අනුගමනය කරලා දුකින් නිදහස් වෙන මුකුත් නොකතාව වෙන්නේ නැහැ. අපි කවුරුත් එකයි කියන හිත පහළවන මිනිස්සු. අද දැන් එහෙනම් මේ මේ හිත පහළ වෙන ඒ මොකද? එයාට තේරෙන්නේ නැහැ. කිසි කෙනෙක් ලොක්කේ කරපෙන්නේ පුංචි. එයාට තේරෙන්නේ කිසි කෙනෙක් එයාට තේරෙන්නේ මේ ඔක්කොම මෙන්න මේ න්‍යායයට තේ මේ විදිහේ මං වදිසු කියලා අනේ මේ හැම වෙලාවටම එයින් නිගෙන්ත මගම් පෑදුනොත් ඔය ඇතින් මේ අරක බදාගෙන මේක බදාගෙන බදාගෙන දින ඔක්කොම දාගෙන ඉන්නවා ඒ ඇති තේරුමක් නැහැ කියන එක තේරෙන්නේ කියලා. එතකොට මොකද්ද කියන්නේ ඔය තීරණය ඔයා බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ඉතිරිය යුක්තව කත්. ඔය ආරම්භ කරන්නේ මෛත්‍රිය. ඒ මෛත්‍රිය කියන්නේ අනේ සෑම දෙනාම පාපිරි ඉන්නහන්සේ meko da fitowa ne mutanen kwanciyar hamdudu ne kawo ne zikin nizarar bai halar ne sai ka misali kata ta ka lamu nufta ke ya lahitari ya da mai makakkari majiba ya hikin watsari na kada kama har yake iyaya iyaya ban yawa da bulwa to kita da yi na yi din kawo na har yafi ne wa fi hito na muhimmi එහෙම කියන්න පිළිගන්න කැමති නෑ. අ දැන් බෞද්ධ ආත්මයේ කියලා ඥානවන්තයෙක් බුදුහාමුදුරුවෝ කියේ එතකොට මෝඩය වැඩි වෙච්චාම රටේ පිහිටන්න කෙනෙක් නැහැ. මෝඩයයි කියන්නේ විද්‍යාවක් නැති මේක ඒ විදිහගේ මේ ලංකාවේ එකක් තිබ්බ හැටි. ඉතින් ඒ මිනිස්සු බෞද්ධකමට ඕනකි. වැඩක් ගන්න බෑ. හරියට මේ නිකම් මේ පොඩි උළුවා. ඇක්ටීරියලි කරෝලී ඕන වැඩවලට ලෙසින් සුළු ගන්න කවුද? අන්න ඒ වගේ තත්ත්වයක්. ඒ නිසා මේකනේ පිහිටවල බදා ගන්න දෙයක් නෙවෙයි කියලා එයා. එයා කරන්නේ අනුන්ගේ ගුණ ධර්ම හොයන්න කියලා. හැම දෙයක්ම සමසේ කොහොමද පිළිගන්නේ සමසේ භාවනා කරන අරද එයායි හිතවත් තම තමයි නමුත් එයාට මෙයා මම වැඩි කරනවා මගෙන් විකාශනය වෙන පමණක් ඒ බෞද්ධකම මම ප්‍රයෝජනය ගන්නවා නිකෑ ගන්නවා නම් ගත්තා. නැත්නම් නිකා. මට ඕන මේ දුකෙන් නිදහසෙන්නේ කියලා යම් දවසක හිතුණා නම් ඒ හිත මෙහිවිල්ල අපේ සීලවල සාකච්ඡා ප්‍රතිපලය. ඒ සාකච්ඡා ප්‍රතිපලය බුදුහාමුදුරුවෝ සරියුත්හාමුදුරුවෝ එන්නවා අස් සමතා නිග්‍රහිතා. සමතා නිග්‍රහිතා කියන්නේ අර මන්දන් කියේ ඒ සමතය ඒ කියන්නේ මේ ලෝක දිහාවට පිට බලනකොට එක එක වර්ගයේ මූල හැඩ ලක්ෂණ මේ වෙනස්කම් වෙන්න පුළුවන් නමුත් ඒ ඔක්කොම කරේම තියෙන යාගේ සම්සුන් සාමකාමීතා මේ සමතේ කියන්නේ ඔක කිසි එකක් කරේ විරුද්ධ වෙන්නවත් පක්ෂග්‍රාහී වෙන්න මුකුත්ම නැහැ ඒක දහසේ මේ ඔක්කොම බැරි බැරි දීගේ සල්ලි කරන් යන ඔක්කො අමාරුවෙන් සල්ලි එන මිනිස්නේ ජීවීන් ටික. මේ අයත් මේ වලින් දුවන්නේ, කය ගන්නේ, උඩු යන්නේ, පොළොව පිළිගන්නේ, බඩු අරන්නේ මේ මොකද දෙකෙන් විලා. ඒව කරන්නේ ඔකද ක්‍රමේ ගන්න කිව්වා. දැන් මම නම් කියන්නේ ඒක මම නෙවෙයි. ඔව් මම ඒක නේදන්න මට ගහගන්න ඕනේ කියලා උදින්න ඕනේ කියලා මම මුකුත් ඕනේ මට දැන් දුක නිදාගෙන නිවාසරණ මිනිස්ලේ ගහගන්න දුක නිදා හන්දේ දුක නිදාගෙන ඉබර තවරන්නේ තවරන්නේ දුක නිදාගෙන එළ මුකුත් නෑ ඔන්නෝක හිතිච්ච වෙලාවට සමතා නිග්‍රහිතා කියන්නේ සිත සමතේකට පත් වෙනවා සිත සමතේකට පත් වුණාට පස්සේ හිත සමතයටපත් වෙනවා කියන්නේ මේ භාවනා කරාට මහත්ය කියන්නේ සල්ලි කරක් බෝලේ වාගේ යන්නේ කියලා. එහෙම එහෙම නෙවෙයි. මෙහෙම ඉන්නවා යා. ඉන්නකට කිසියක් ගැන යාට විරෝධයක් තිබෙන්නේ නැහැ. හොඳේ හරිම කියනවා. නමුත් එකක් තියෙනවා. දුකෙන් නිදහස් වෙන්න ඕනේ. දුකෙන් නිදහස් වෙන්න. මේ අවස්ථාවේදී ඒවා සිතුලින් ඉන්න මේ තැනට. තව මේ සද්ධාව මේ සමතය පත්තුලට පස්සේ අවසාන කරන්නේ කියන්නේ විපස්සනා නුඹේත විපස්සනා ඉද ඉදස්සනා කියන එකට ඉදස්සනා කියවයි දැන් ඉතින් නානා ආකාරවලින් ඉතින් විපස්සනා විපස්සනා ගන්නවා සමාජයෙන් සමාජයෙන් විදර්ශනා ගන්නවා සමාජයෙන් සම්මත විදර්ශනා ගන්නවා ඒක ඒක වගේ මේ විපස්සනාය කියන්නේ මොකක්ද? තමන්ගේ හැට යමක් හම්බුණා නම් මේකෙන් මට දුක ආවේ මොකෙන්ද කොහොමද මේ මං මේකෙන් දුක් විඳිනවද කියන්නේ මේකෙන් යම් කිසි දුකක් ඇතිවෙනවා ඒ මොකෙන්ද වටාවේ මොකක් නිසාද ඒ පීඩනේ වටාවේ කියලා අතින් කනින් නැවතෙන් දිවෙන් ශරීරේ සිතිවිලියක් සෙල්ලගෙන මනෝදහම් වල මේ යාමීන් ගමන් නිවන් කරනකොට හැකිතාන් දුක් ඒ විග්‍රහ කර අහුවිච්ච වෙලාව එහෙනම් ඊට පස්සේ ඒක ගැන එහෙම මම හිතන්නේ ආ ඒකත් ඒක කියනවා අන්න එහෙම හිතන්න එහෙම හෝ පරිච්ඡේද ප්‍රවත්තවත්ත ඔහු විසින්ම තෝරගන්න අත්දැකීම් වලට අනුව ඒකයි ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ ඔහුගේ අත්දැකීම් වලට අනුව ඔහුම තීරණය කරනවා මේ දුකාවේ අහවල් එක නිසා එහෙම නොහිතා මම මෙහෙම හිතුවනම් එදත් මට දුක නෑ. මේ මම ඒකෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්නේ වරද කියලා කොහොම එකින් එක. ඒකට මම අපි කියන්නේ නේ. අනිත් සක්මන් භාවනාව ගිහින් බලන්නේ. මම පාර යන ගමන් බස් එක යන ගමන් කොතන හරි බස් එක යන ගමන් අතන හිටගෙන ඉන්නකම් මේ හැම තැනදීම මේ පුද්ගලයා මේ දැන් ඔයාලට පුළුවන් කාටවත් බෑ මේ කුටියකට වෙලා ඉඳගෙන සක්මන් මගේ ඇවිල්ල මොන මේ මොන කරදරයක්ද කියලා කරන්න පුළුවන් කර. ඒ කරන්න බැරි නිසා නෙවෙයි කියන්නේ මේ කරන්න ඕන පිළිවෙලා කියලා. මොකද්ද? යාන්නේ ඉඳින් පිටු. ආ ආ මේ වටපිට බැලීම් කතා කිව්වේ මේ හැම එකකින් කිව්වා කොයි මේ හරි. කොතන හරි. ඔබගේ දුකට ඔබට දුක් ලැබෙන හේතුව පුළුවන් විදිහට බලාගනිමින් දැක්කම මේක අත්හැරලා නැවත ඒක නැති පුරුද්දයන් හිතන්න බලන්න ආශ්‍රය කරන්න ඔන්න මොහ මොහ මොහ මොහ මොහ මේ අතරගෙන යනකොට මෙන්න සත්‍ය සම්මා දිට්ඨිය කියන එකට යාවේ ඉස්සෙල්ලා උත්තර ගිරාල් කම්මස්සක සම්මාදිට්ඨිය දැන් මෙතෙන්දී අවසන් වෙන්නේ චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. ඒ මොකක්ද? දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. ආ මේ මගේ චිත්ත දේශය ඇති වෙන්නේ හේතුනේ අහවල් සම්බන්ධාර අහවල් සම්බන්ධව නිසා අහවල් බැඳීම නිසා මේක නිරුද්ධ වෙන්න නම් බැඳීමෙන් කරව මත් දර්ශනය මගේ හරියන්න ඕනේ ඒක බැඳෙන්න දෙයක් නැති බව කියනවා බැඳෙන්න දෙයක් බැඳෙන්න දෙයක් නැහැ ඒක ලබන්න දෙයක් නැහැ කියලා හිතලා වූවත් ලෝක ධාතු ඉස්සල්ලා දැනුම සීරමේට දැක්මිනිය තමයි චේතෝ විමුක්තිය කියන්නේ. ඒක චේතෝ. මේ චේතෝ විමුක්තිය කියන්නේ ඒ ස්වરૂපේ. ඕකේක දවසකින් මුතුනානදකින් පාලස් දවසකින් කරන්න බෑ. ඒක ජීවිතේ එක කොටසක්. දැනට තමයි පාවිච්චි කරන ජීවිතේ එහෙම දෙන්නේ. ඒවාස්සේ මේකත් තමන්ගේ ජීවිත නිසා ජීවිත දෙකට යලයකට සමහර විට මේ ආත්මෙදි එක්තරා ප්‍රමාණයක දුණු මට්ටමක සමන්ත දැකලා සන්තෝෂයෙන් ලොම් ඉතින් රහත් වෙලා කියන්නේ එහෙම කරපු නිසා කියන ලැබෙන රසය ඒ කියන්නේ පොඩ්ඩක් ඊටම ඉන්නවා කටේ ගෑවත් මේ ප්‍රමාණී ප්‍රමාණයයි රහසයි අනිවාර්යයෙන් මේ පිළිවෙත යම් කිසි කෙනෙක් හොඳාකාර දෙවියනවාද මේ ප්‍රමාණයට සැපසීම. කදිකා දිවාර ඊට වඩා අද සැපෙන්න පුළුවන්. අදට වඩා හෙට සැපෙන්න පුළුවන්. හෙටට වඩා අනිත්. ජීවිතයේ ඔබ සැපෙන්න යන ජීවිතයක් පුරාම වෙලා තියෙන්නේ මොකද්ද? මිනිහා දුක් පිළිලා නැහැ. ගත්ත උත්සාහය මේ ආත්මයේ දුක් නොවිඳින්න ඕනේ කියලා මම එයා ගත්ත උත්සාහය එක්තරා සාර්ථකත්වයක් තියෙන අතර එයා අනාගතේ දුක් වලට වැටෙන්නේ තිබිච්ච කපුරු. එයා වහගෙන වහගෙන වහගෙන තමයි ඒවට අඬ දාගෙන යනවා. ඒවා සාමාන්‍ය අවිශ්වාසයන්ද නෙවෙයි අවිශ්වාසදායකයන්ද. ආයතන විලතරම අන්න. ඔන්නේ ක්‍රියාමාර්ගයේ ඔය පහ එක්ක ආසීත තැන. සම්මා දිට්ඨිය සම්පූර්ණයි ඔය පහ නැතුව කිසි කෙනෙකුට කිසි කෙනෙකුට අර සම්මාදිට්ඨියට අයිති සම්මාදිට්ඨිය සංවිධානය කරන ඒකෝ විමුක්ති හේතෝ විමුක්ති ඵල පඤ්ඤා විමුක්ති පඤ්ඤා විමුක්ති ඵල ලබන්න බෑ කියන. දැන් තේරව සම්පූර්ණයේ බෞද්ධ දර්ශනයේ ඒ කියන්නේ ඒකේ වටිනාකම මෙන්න මෙතනදී කියලා තෝරන්න තීරණයක් කරන්න කටක් මේ ලෝකයේ කියලා කියන්න බෑ. ඒ තරම් ශාස්ත්‍රීය විද්‍යාත්මක ජීවිතය පිළිබඳව කියලා තියෙන ක්‍රම තියෙන ඔක්කොම කියපු ලෝතර බුදුහඳ අද උනේ මොකද්ද අනම්මනන්දා උපිච්චිද බලාමන්න වගේ ඒකේ කරාට ඕනේ ඔක්කොම කියලා අන්තිමට උනේ මොකද්ද ඔය අපිට කක්කත් එකයි කියලා මිනිස්සු ගන්න පටන් ගන්නවා අපට උනනවා අන්තිමට ඔය බුදුරේ ඉපදිලා සිද්ධ වගේ කියන එකයි දැන් මිනිස්සුන්ගේ ප්‍රශ්නේ නේ බුදුරේ ඉපදිලා ඔව්වට කිව්වේ. ඔව කියන්න කාට බැයිද? කියන සත්‍යයට ආවේ අර නොදන්නාකම නිසා. ඒකකේ හෝ වේවා මෙන්න මේකයි අද දින දේශනාව යම් ප්‍රශ්නයක් ආන් කියලා ගන්න පුළුවන්. ප්‍රශ්නාවාගේ හොඳයි. මේක හරි මාත්‍ය නම් අර මරණය කි මාත්‍ය නම් ඈ මොකක්ද කියන්නේ? මෙහෙ පන්තියට එනවා ඒ වහත්ය වර්ණය ගැන මේ වාස්ය දැන්න. ඔන්න ඕවායක සංඥාවල් ජෝරදී ජෝරදී සූත්‍රය කියන සීල සූත්‍රය. ඒක එන්නේ දේවල් සඳහන් වෙනවා. නිසා අපි කවුරු සීගට ගන්න මේ මහත්ය අපේ මැදට ආවේ දෙකෙන් විදහසෙන උදව්වක්. ඒ වගේ මහත්යගේ හැසිරීමේදී සුදුසු ආකාරයෙන් තව පුරා කියලා දන්නදට මහත්තු කියලා මට ඒක දිලා නිල දකින්න කිව්ව මට මතක නෑ නංගලු ඒක හොයලා සතුටුසේ දවසේ ගිහලා ඉඳන්නේ පිළිගත් පිළිසෙත් කෙනෙක් සර්ගන්නේ පිළිගත් පිළිසෙලේ විපාලේ තුලදී සත්‍යගතා උසකල කුසල සම්හාරයේ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයේ තම්නි ස්ථානයේ about better governance startups, increasing the rights of Mirabaker and Modangi, make and Mirakla. Tamatamangi Ginte, Missy Magan Gavan Karamin, good to look. पत्ते लगी है क्या जो आजकल नवागली संधान दिए किसा है कले की प्रकार है करप्पा ए दिए राज हम यहाँ तक किसी कुंदन नम की कला वो ए वो नीर या पेड़ा है तो हट जाए तो छीवे लो पेड़ा समूह है तक මේ ප්‍රතිමිතුන්වත් මේ ප්‍රතිමිතුන්වත් තම තමන්වත් මේ සත්‍ය කාන්තෙන් මෙසේම කියවලන්නා නිවාන ධර්ම වූනේ හේතුවා එකදෙන සත්‍යවතා සම්මේ Thank you. සම්බද්ධාපකායෝ චත්තාරෝ ධම්මෝ වද්දන්ති ආයුවන්දෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති නේතෝ අතෝ නිබ්බාන සම්පත්‍ති විලාතේ සමිච්ඡති